නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඉමස තරං භික්ඛවේ භික්ඛෝ සේයතාපි පස්සේය ශරීරං ඊවති කාය ඡද්දිතං ආකේ හිවා කජ්ජමානං කුලලේ හිවා කජ්ජමානං විජ්ජේ හිවා කජ්ජමානං සුනතේ හිවා කජ්ජමානං විවිදේහි වාපානික ගාතේහි කජ්ජමානං කෝ ඉමමේව කායං උපසංහරති අවන්ති කෝ කායෝ විවං භාවී තං අනතිතෝ දීති කෞරණීය යෝගාවසනා සංග්‍රහයෙන් අවසරයි අපි ප්‍රතිපත්තාම් සූත්‍රයේ වගේ මේ විස්තර ධර්ම දේශනා විස්තර කර පවත්ලා තිනවා අද අපි මේ විතාව දේශනාව සඳහා ඉන්නේ රැස්වීම එකතු වීම ඒ කියන්නේ කායानुපස්සන කොටසේ දැන් අවසාන භාගයටයි අපි පැත්තලා තියෙන්නේ. ඊයේ පාරත් අදත් කියන මේ ධර්ම දේශනා දෙකටම මුල් වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ මරණානුස්සති භාවනාව කියලා බලවතේ හඳුල්ලා දෙන්න පුළුවන්. මේ පාර අපි මතක් කරගත්තා එදා කාලේ ඉන්දියාවට විදිච්ච ආකාරයට ගමේ හෝ එහෙම නැත්නම් කැලේ වාසය කරන අනවාසී පිරිසක් හෝ තමන්ගේ තනුවරේ කෙනෙක් මැරිච්චාම අමුදොහලට ඇදලා දානවා. අමුදොහලට ඇදලා දැම්මට පස්සේ ඒ එක දවසක් දෙකක් තුනක් ගිය පහවතු පෙරව ගලන ශරීරයක් දකින්න අවස්ථාවක් තමයි මෙතන පරිවර්තන වාසේ මුලි දර්ශනයකට අරගෙන තියෙනවා. ඒක ඒ සංඛාරේ බය දක්නා වූ සංඛාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ යෝගාවචරය නැත්නම් යෝගාවචර භික්ෂුව ද නිවන සලකා බලනවා. කර්ම කාරණා හොඳ නුවණින් සලකා බලලා ඒක තමන්ගේ භාවනාවට විවිධ ආධාර කරගන්න හැටි තමයි ඒ ගිය පාරක් සාකච්ඡා කළේ. එහි තියෙන වටිනාකම ඒ වාගේම උකහාගත හැකි කරුණ රාශියක් නිසා ඒ කවුරුන් විසින් නමුත් විචිකරණ කවුරුන් විසින් නමුත් දැකීමට අප්‍රිය කරන ඒ මාළමිනියේ ඉතුරු පාඩම් ටික දිගටම සර්වඥාන්සේ අතනෑර ඉතාමත්ම සවිස්තරව දිගට ඉදිරිපත් කරනවා මේ කායන කායන පස්සනා පරිවේ අවසානය. ඒක තමයි අද අපි ඉදිරිපත් කරගත්තේ අර අනුගෝණී අද දමන ලද නෑදෑයන් විසින් අමතක කරන ලද මලකුණට වෙන සංසිද්ධිය තමයි මේක ඉතාමත්ම විචිත්‍ර ආකාරයේ ජවනිකාවෙන් ජවනිකාවට සර්වඥාන්සේ කියන හරපාන්නේ කාසේහිවා කජ්ජමාන කපුට ඇවිල වහලා කොටනවා ඒ මලකුණට ඊගාවට කුලලේහිවා කජ්ජමාන විජ්ජේහිවා කජ්ජමාන සුලකේහිවා කජ්ජමාන මේ විදිහට පියාපුස්සු ඒ වගේම අනිකුත් විදුලීනියෝ බල්ලෝ හිවල්ලු එහෙම නැත්නම් අර ඉතුරු වෙච්ච කොටස් ඒ ඒ තියෙන තාලෙටම මැස්සංග මේ පණුවන්ගෙන් ගැවසීගෙන මැස්සංගෙන් ගැවසීගෙන ඒකේ පිළිකුල් ජනක ස්වරූපය. ඉතින් මේක අද කාලේ දකින්න වුණා නම් ඒක අශිෂ්ට එහෙම නැත්නම් වනචාරී වැඩ පිළිවෙලක් විදිහටයි පේන්නේ. ඒ මොකද මිනිස්යා අශිෂ්ට නිසා ඒ ආධාරණ කටයුත්ත ඉතාමත්ම ඉක්මනට මේක කුණියෙන් නැති වෙන විදිහට ඒකට මලකුණ කුණියෙන් නැති විදිහට රසායනික ද්‍රව්‍ය කල්වලා සුවඳ ඉහිලාලා මල් කිට්ටු කරලා උත්සව පවත්වලා ඒක විපාට හංගලා දා ගන්නවා මොකද ඒක දැක්කොත් මේ සාමාන්‍ය දිනදා ජීවිතවලට කාම භෝගී ජීවිතවලට අවමංගල්‍යයක් ඒකදී භූත භූත පිසාචෝ පැහැදිලෙන තැන දකින්ට කැමති නැති තැනක් නිසා ආමංගල්‍ය උත්සව ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු ආමංගල්‍ය ව්‍යාපාරයේ හරි අධික වියදම් දනක තැනක් වෙලා තියෙනවා නමුත් ඒක ආත්මවාශ අංගයක් වෙලා තියෙනවා සිත් සමාජයේ නමුත් මේ සර්වඥාසිගේ දේශනාව අපිට ඒ අවුරුදු 2000 ගානකට ඉස්සර වෙලා දඹදිව පැවතිච්ච ස්වරූපය දැක ගන්න පුළුවන් වෙනවා එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගංගා වල ওই සාමාන්‍ය සත්තු මැරිලා ගියාම කුමේලා යන ආකාරය ලංකාවේ උනත් දැක ගන්න පුළුවන් වෙනවා. ආන ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම මනුස්සයෙන් අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අයින් කිරීමට ඔය දේවනිකායවල වලින් නැත්තනම් බොහෝම ලොකු උත්සාහයක් ගන්නවා. හරියට සුද්ධෝදන රජතුමා සිද්ධාර්ථ තාපසයන් වහන්සේට මේ ජරා ව්‍යාධි මරණ මේ නැති වෙන්න රජසප රජසිරිය පෙන්නන්ට ඒ රාජධානිය සකස් කරලා තිබා වගේ. මේකේ කාන්තේම සප සහිත දෙයක් ආස්වාමි සහිත දෙයක් බව පෙන්නන්ට ඕන නිසා මේ මිනිහක් හෝ ලේඩ වෙච්චි ආයතන ගිය කෙනෙක් පේන්න තියෙන තාලෙට සිද්ධාර්ථ කුමාරයාට නගරයේ පිරිසිදු කරලා තිබා කියලා ඔය සාහිත්‍ය පොත්වල සමහර තැන්වල සඳහන් කරනවා. ඒ වගේ විශාල ව්‍යාපාර තියෙනවා ඒ දේව සංකල්පය ආදාන ඇත්තෝ ඒ වයසට යන ඇත්තෝ වෙනමකට පැත්තක කරලා මහලු දිවා හදනවා ලෙඩ වෙච්ච ඇත්තෝ වෙනම පැත්තකට කරලා ඉස්පිරිතාල හදනවා පොඩි ළමයි වෙනම පැත්තකට කරලා ළමා නිවාස හදනවා මහා මංගල්‍යයක් පැත්තකට ඉන්නවා කොහොම හරි ඒ කාමෝගී සමාජයේට ඒ වගකීම ඒ දේවදාරීන් විසින් එහෙම නැත්නම් ඒ දේව ගැතියන් විසින් සංවිධානාත්මකව ඉෂ්ට කරලා දීලා මේ ලෝකේ දෙවියන් විසින් මව ලබ්ධක් ඒ නිසා මේක සියල්ල සුබ ගතියක් වෙන්නත් හදනවා. එහෙම නමුත් මේ වාගේ පාඩයක් මේ පරිවර්තන වෙච්චි තම තමන්ගේ භාෂාවෙන් පරිවර්තන කරන පාඩයක් ඒ වගේ ওই සුරලෝකවල ජීවත් වෙන උත්යන් ඇත්තන් වුණත් සම්පූර්ණ අස්වාභාවික නැ තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන් ආශා කරාට අල්ලොට නම් බොහෝම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මොකද ඒ තරම්ම ජීවිතේ හංගන්න උත්සාහ කරන ගැටයක් නැති නිසා. සාමාන්‍ය උත්පත්තිය සාමාන්‍ය ලෙඩ වීම, සාමාන්‍ය වයසට යෑම, මරණය කියන එක සාමාන්‍ය ඔය ආශ්‍යාකරයේ ගංගවල වල එක ගේ ඇතුළේම ඔක්කොම සිද්ධ වෙනවා. ඕකේ නෑ ඒ ළමයි හම්බෙට වෙනම වාට්ටුවකුයි, ඒ ලෙඩ වෙච්චාම ඉස්පිරිතාලයි, වයසට ගියත් ගන්න මහලු නිවාසයයි, මරිච්චත් ගන්න වෙනම මොනවාක්වත් නෑ ඔක්කොම එක ගේ ඇතුළේ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එවැනි ජීවිතයකට මේ සරුවචන් මහන්සේගේ මේ ඉදිරිපත් කිරීම බොහොම ගැළපෙනවා. ඒ මේ මතක් කරලා දෙන මරණානුස්සති සංකල්පේ. සර්වඥාන්සේ මෙතන ඉතාමත් දක්ව විදිහට යෝගාවචරයාගේ ජීවිතයට දෙන හරපාන්නේ ලොකු වටිනා ඉඩාපනයක් විදිහට. ඒ මොකද මේ මරණානුස්සති භාවනාව නිසා අපි ගිය පාර මතක් කරගත්ත විදිහට ආනිසංස වක්ෂේ රාශියක් ලැබෙනවා විශේෂම භ්‍රමචාර ජීවිතයට යෝගාවචර ජීවිතයට. ඒ නිසා මේ ආසන්නයේම තියෙන මේ කවුරුත් අප්‍රිය නමුත් මේ නිදර්ශනය ඊටාම සාර්ථකව සරුවචන් වහන්සේ යෝගාවචරයින්ට මතක් කරලා දෙනවා. ගිහිල්ලා බලන්න තරම් වටිනවයි කියලා. ඒක නැත්තම් දැක්කට අනිකුත් සාමාන්‍ය සભ્યයි සම්මත බිනිස්සු මේක පිළිකුල් කරාට නොවිය යුක්තක් වශයෙන් සැලකුවාට යෝගාවචරය මේකෙන් නිමිති ගත යුතුයි. සෝකානිකංගේ කියලා ඒ විභාංග කතා කරනකොටත් එකක් තියෙනවා අධික කෙලස් බර චරිත වලට කාම රාගය ඒ වගේම රූප ආස්වාදය දස්සන කාමය කියන අත්තන්ට මේ සෝන් වල වාසේ විප්‍රජාන ප්‍රාණමත කරලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් නිතර දැක දැන ගැනීමේ ඉද ප්‍රස්තාව ලැබෙනවා. ලැබෙන නිසා අර ආනිසංස වශයෙන් එකක් තමන්ගේ යෞවන මදය ඒ වගේම ඓශ්වර්ය මදය බහුසුත මදය ආදි වශයෙන් ඇත්තා වූ මදයන් ඒක පාරතම හෙල්ලුම් කාලා ගිහිල්ලා අප්‍රමාදේ පහළ වෙනවා හිතට නිතරම කලියුත් දේවල් වහාම කරන්ට නොකලියුත් දේවල් නොකර ආරින්ට ලොකු මතක් කිරීමක් කරලා දෙනවා. ඒ නිසා සමාජික වශයෙන් උත් ඒ සමාජයේ හුඟාක් ඒ දරුණු අපරාධ, කාම අපරාධ සහ අනිකුත් අපරාධ වලින් පොර නිවිත සමාජයක් පාටපත් වෙනවා. ඒ වගේම යම් කිසි යෝගාවචරයේ මේ කියන විදිහට මලකුණකට සිද්ධ වෙන සිද්ධිය දැක්කනම් ඒ කාන්තේ මේ යෝගාවචරයාගේ තිබුණ කායික වාචික මානසික අසංවර ගති එහෙම නැත්නම් අදිශිත ගති කිපෙන ගති එන්ටෙන්ට සංකීර්ණ ගතියක් තියෙනවා මේ නිසා අකමැත්තෙන් නරොත් ඉගෙනගත යුතු පාඩමක් වශයෙන් මේ මේ මරණාසති භාවනාවට ගොදුරු වෙන්නා වූ මේ සෝහන් කොටේ දර්ශන සෝහන් සෝහනක ඇති දර්ශනය බොහොම පාඩම් පන්ති සායිකයි සර්වඥ වහන්සේගේ මේ සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නන මේ සෝහන් කොටේ නැත්නම් සෝහනක නික උපමාව ඒ මධ්‍යම නිකායේ වටිනා සූත්‍රයක සඳහන් වෙනවා ඒක බොහොම කතාන්තරයක ස්වරූපයකින් වගේ ඉදිරිපත් කරන්නේ ඒ නිසා මොන වගේ ප්‍රෝධනයක් කලකලාද මේ භාවනාව කළ යුත්තේ ලැබෙන ආනිසංස මොනවද කියලා කතාවක් වෙනොත් මතු කරලා දෙන්න. ඒකේ ඒ සූත්‍රයේ මීට වැඩිය සිත් ගන්න සුළු කතියක් තියෙනවා. ඒකට කියන්නේ මහා දුක්ඛඛණ්ඩේ සූත්‍රය කියලා. ඒදා සර්වඥාන්සේ වැඩ ඉන්න ජීවමාන සමයේ අපේ සර්වඥ ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා මේ සූරු පෙරවාගෙන සූර වසාගෙන පාත්‍රය අරගෙන පින්න පාත්‍යන්ට සූදානම් වෙලා බලනකොට කල් වේලා වැඩි. තාම ගෙවල් වල බත තැන් විලා ආදී. එනිසායි ස්වාමීන් වහන්සේලා කීප නමක් ඒ ළඟ තියෙන අන්‍ය තීර්ථක ආශ්‍රමයකට යනවා. මේක දැන් කාලෙත් ආදර්ශයට ගත යුතු දෙයක්. ඒ ඔක්කොමලා <clears throat> ප්‍රශ්නචාරිය රකින්න එහෙ නැත්නම් දීගේ නික්මිච්ච පරිබ්‍රාජක අනගාരിക ශ්‍රමණ කියන නම් වලට ගැලපෙන්නේ නැත්තෝ. ඒ නැත්නම් අතර යම් ආකාරයක සුහද හමු වී පවතිච්ච බව එහෙම නැත්නම් කතා සංවාද පැවිලිච්ච බව කීප පොලකම සඳහන් වෙනවා. මේ පිටර සමාන තැන්වල සරුවචන් වහන්සේ එන්නේ ආන්‍ය තීර්ථක ආසනවලට, සේනාසනවලට කල් වේලා තියෙන වෙලාවවල ගිහිල්ලා ඒකත් එක්ක සාකච්ඡා කිරීම කරලා තියෙනවා. මෙතන සරුවච ශ්‍රාවක පිරිසක් තමයි ඒ ආන්‍ය තීර්ථක ආසනයකට යන්නේ. කීල් වෙලා කතා කරනකොට ඒකත් මේකත් පිළිගන්නවා. පිළිගගෙන ඉවරලා දෙකොල්ලක තියෙන සමාන්තර භාවය. අපි ඔක්කොම එකයි කියන එකට මේ අන්‍ය තීර්ථකත්වෝ අපේ සර්වච ශාවකයන් වහන්සේලාට අර්ථ ප්‍රකාශ කරනවා එදත් මේ තවත් භවත් ගෞතමයන් වහන්සේගේ සාධනයේ මේ රූපය පරිඥා කරන්න නැත්නම් හාත්පසින් දැනගැනීම නේද මේ අනුමත කරන්නේ. ඒක නේද උන්වහන්සේගේ පණිවිඩය. ඉතින් අපේ ශාසනයත් එහෙමයි. අපිත් මේ උත්සාහ කරන්නේ ජීවිතය අතහැරලා මේ පරිත්‍රාජක වෙලා බ්‍රහ්මචර්යය රැකගෙන රූපේ විශේෂයි පරිඤ්ඤය දැනුමක් ලබා ගන්නයි. ආත්පතින් රූපේ දැන ගැනීම සඳහායි. ඒ වාගේම වේදනාව විශේෂ ਸਰවඥාන් වහන්සේ ආත්පතින් දැන ගැනීමක් අනුමත කරනවා නේද? අපිත් කරන්නේ ඒ වගේ වේදනාව ආත්පතින් අනුමත කරන්ට දැක ගන්නට කිරීම අනුමත කිරීම තමයි. සංඥාවක් ਸਰවඥාන් වහන්සේ විසින් ආත්පසින් දැන ගැනීම අනුමත කරනවා. ඒකයි භ්‍රමචර්යය කියන්නේ. අපේ මේ අනිදේශක වුණාට අපේ ශාසනයේ තියෙන මේ සංඥාව හඳුනා ගැනීම විශේෂයි පරිඥාව. ආත්පසින් දැන ගැනීම. ඊගාවට සංස්කාරයන් විශේෂා විඥානයන් විශේෂ කියලා. ඒකට අර ගිය අනිය තීර්ථක පරිබ්‍රාජක ආශ්‍රමයේදී ස්වාමින් වහන්සේලාට උත්තර දී ගන්න බැරි. මේක ඇත්තද බොරුද කියලා උත්තරයක් දී ගන්න බැරි. ඒ සෞන්වහන්සේලා මේ කතාවෙන් අනේ හොඳයි කියලා සන්තෝෂ වෙන්නෙත් නැහැ. ඕකෙන් ඇති වැඩක් නැහැ කියලා කතාව අහක දාන්නෙත් නැහැ. මුලින්ම බැරි. අත වචන ප්‍රකාශ නොකර අදිස්ථාන කරගන්නවා මේ කතාව දිල හරියටම ආශේගෙන්න නැවත ඉස්සරහව ගන්න ගන්න ඕනේ කියලා. අන්න එතනදී ඒ සින්ද පාත ගමන සමාර කරලා හවස ධර්ම සභාව අණ්ඩතේදී සරුවචනාංශයේට මේ වාස්තාව මේ ඍෂි විද්‍ය වාස්තාව කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපි උදේ වරුවේ මේ පින්න පාසෙක වේලා වැඩි වෙච්ච නිසා අපි අන්‍ය තීර්ථක සේනාසනයකට ගියා. එතනදී අන්‍ය තීර්ථක අපිත් එක්ක මෙහෙම සූද සාකච්ඡාවකට එනවිලා අපිට කිව්වේ මේකයි සර්වත්‍ය සාසනේ රූපය ආත්පසින් දැනගැනීම නේද කරන්නේ අපිත් ඒකමයි. සර්වත්‍ය සාසනේ වේදනාව ආත්පසින් දැනගැනීම පරිඥාව නේද කරන්නේ අපිත් ඒකමයි. සංඥාව පහත්පසින් දැනගැනීම නේද කරන්නේ අපිත් ඒකමයි. ඒ වාවට සංස්කාරයන් සංඛාර ධර්මයන් ආත්පසින් දැනගැනීමට නේද මේ භ්‍රමචර්ය අපිත් ඒකමයි. විඥාණය ආත්පසින් දැනගැනීමට නේද සර්වචන්නාන්තයේ අනිමෝ අනුශාසනාව ශ්‍රාවකයන්ට කියන්නේ අපිත් ඒකමයි. නමුත් ස්වාමීන් වහන්සේ අපි ඒකට සතුටුුනේත් නෑ අකමැති උනේත් නෑ. අපි මේ කතාව අහලා අපි අපව ආවයි කියලා. ඒක සර්වචන්නාන්තයේ ඒකට ඒ තමන්ගේ ගෝල පිළිසට උත්තර දෙනවා. මේ සතාසල්ලාපයක් ආවොත් නියම සර්වඥාසනේ ශ්‍රාවකයන් වශයෙන් කොහොමද ඒකට ප්‍රතිකාර දැක්විය යුත්තේ කියලා උන්වහන්සේ මතක් කරනවා. අන්‍ය තීර්ථකෙක් එහෙම කියනවා නම් මහණෙනි බලා ආපල්ලා යන්නේ තීර්ථයන්ගෙන් මේ කාමයාගේ ආස්වාද කාමයාගේ ආදීනව කාමයාගේ නිස්තරණය දන්නවා රූපයාගේ ආස්වාද රූපේ ආදීනව රූපේ නිස්සාරණය දන්නවද? වේදනාවේ ආස්වාදය, වේදනාවේ ආදීනවය, වේදනාවේ නිස්සාරණය දන්නවද? සංඥාවේ ආස්වාදය, සංඥාවේ ආදීනවය, සංඥාවේ නිස්සාරණය දන්නවද? සංස්කාරයන්ගේ ආස්වාද ආදීනව නිස්සාරණය දන්නවද? විඥානයේ ආස්වාද ආදීනව විඥානයේ නිස්සාරණය දන්නවද? ඒ මොකද මේ සරුවචන් වහන්සේ මේ විදිහට අර ප්‍රශ්නය විග්‍රහ කරලා මතු කර දීමෙන් අර කලින් වතාවේ මුලින්ම බැන අන්දමන්ද වෙච්ච හාමුදුරුවන්ට ඊට වඩා ගැඹුරක් ඊට වඩා විස්තර ඥානයක් තර්ක ඥානයක් මතු කරලා දෙනවා ඒ අත්ංගේ මොළ ධාතුව පෑදෙන්න. ඒ විතරක් නෙවෙයි පස්සට යම් වෙලාවක නැවත හමු වුණොත් අන්නේ තීසය කෙනෙක් ඒ අතනටත් හිතසුව පිණිස මේ විදිහට කාරණා කාරණා ගැඹුරට සලකා බැලීම ආරාධනා කරන්ට මතු කරන්ට මේකෙන් සර්වඥාන්සේ මඟ පෙන්වනවා ඒ විතරක් නෙවෙයි දැන් අවුරුදු 2540 ගානක් ගත වෙච්ච අපිටත් මේ වගේ ප්‍රශ්නයක් ආවම අපි මේ <clears throat> යෝගාවචර ජීවිතය ගත කරන්නේ අපි මේ පැවිදි වෙන්නේ අපි මේ ආරණ්‍ය ගත වෙන්නේ බණහන්නේ සාකච්ඡා කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අවබෝධ කරගන්න නේද? ඉතින් ඒකෙදි මොකද ඒක වෙන්නේ නැත්තේ? එච්චර මේ උත්සාහ කළත් මේ මේ පැති වලින් අපි මේක පහර දුන්නත් විවිධ ආකාරයෙන් මේ රූප වේදනා සංඥා සංඛාර අපිට නැවත නැවතත් ඒ වදපමුණවන්නේ වෙනසටගෙන දෙන්නේ ඒ වාගේම අපේට දුක පිළිද හිතන්නේ කොහොමද අපිත් මේ පණිවිඩය නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන අහත්සින් දැනගන්න උත්සාහ කළාට ඒක සම්ස්තර වශයෙන් ඒ සතන නිවන හැටි ඒ සතුරට පහර දෙන හැටි යදෝපක්‍රම ඒ විතර වෙන විදිහකට කියනවා නම් ඒ සඳහා ඇති ප්‍රයෝග ඥාන දන්නේ. දන්නවනම් අපිට පුළුවන් වෙයි මේ රූප වේදනා සංඥා සංකාර વિશે ඊට වඩා සමීප සටනක් එහෙම නැත්නම් ප්‍රතිපලගෙන දෙන ප්‍රයෝජනේ සලකලා හතුනක් කරන්න. ඒ නිසා මේ දේශනාවේ ওই තුන් හතර පැත්තකටම උත්තර දෙනවා එකක්වත් නාස්තික උත්තර නෙවෙයි හැම පැත්තකටම ආරාධනා කරන සුළු එහෙම නැත්නම් හිත උනන්දු කරන සුළු විග්‍රහයක් කරන්නට අපේක්ෂාවෙන් තමයි සර්වඥාන්සේ අර පරිඤ්ඤය කියන තනි වචනේ ආත්පසින් දැනගන්නවා දැක ගන්නවා කියන වචනේ ආස්වාද වශයෙන් දැනගන්නවා ආදීනා වශයෙන් දැනගන්නවා විචර්ණ වශයෙන් දැනගන්නවා කිය තුනකට කඩලා බලන්නේ ආරාධනා කරනවා එතනදී ඇත්ත වශයෙන්ම මේ අපි ඉදිරිපත් කරගත්ත මේ මානුෂ ශරීරයක් මේ සත්තුන් විසින් කාලා බලන අවස්ථාව කපුටන් විසින් විජලෝමියන් විසින් එහෙම නැත්නම් උකුස්සන් විසින් බල්ලන් විසින් රිලන් විසින් පණුවන් විසින් කාගන්න අවස්ථාව මේ මහා තණ්හක්ඛේ තණ්හක්ඛණ්ඩයේ සූත්‍රයේ රූපය ආදී ආස්වාද ආදීනව සලකා බලන්නයි ආස්වාද ආදීනානිස්සන්නේ සලකා බලන්න දේශනා කරන්නේ. නමුත් ඒකට ආරාධ පටන් ගන්නකොට කාමයාගේ කියලා අලුත් වචනයක් කරවචනාසේ ඉදිරිපත් කරගෙන මේ කාමයට අර ආස්වාද වශයෙන් ආදීනාව වශයෙන් මිශ්‍රණය වශයෙන් විස්තරයක් කරලා දෙනවා. ඒ අර හිත පුරුදු කරන්නේ. කාම ආස්වාදයේ විශේෂයි කාම ආදීනාව විශේෂයි කාම නිස්සාරණයේ විශේෂ පුරුදු කරපුවාම රූප වේදනා සංඥා සංකාර කියන කොටස් දෙක හදාගන්න හිතේ ලොකු පෙරගැස්මක් ඇති වෙනවා. උනාට ඊට පස්සේ සංඥාවන්තයාට බොහොම ලක්ෂණයට මධ්‍යමනිකාය සූත්‍රයක් කිව්වම සෑහෙන දිග සූත්‍රයක් විස්තර කරලා දෙනවා මහණෙනි මොකද්ද කාමයාගේ ආස්වාද කියන්නේ. කාමයාගේ ආසනද පහක් තියෙනවා. හොඳ ප්‍රේමනාප රූපයක් දකපුවාම චක්කුන්ට චක්කු විඥාණයට ප්‍රේමනාප රූපයක් දැදගත්තාම අපි සිංහල භාෂාවෙන් කියනවා ඇස් දෙකනේ කටත් අරගෙන බලන්නේ. මේ රූප විශේෂයි ඒ ප්‍රිය එහෙම නැත්නම් සුබ සැප හිතේලි පහල කරමින් එහි ඇලී ගැනීම තමයි ඒ කාමයාගේ ඇහෙන් ඇලෙන ස්වરૂපය. ඊවාවට කනට හොඳ ප්‍රේමනාප මිහිරි සද්දයක් සංගීත රාවයක් අහතු ආපුවාම ඉෂ්ට වූ කාන්ත වූ සංගීත රාවයක් ආපුවාම ප්‍රේමනාප සද්දයක් අපි එහි ඇලී ගන්නවා එතනදී සුඛ වේදනාවක් විඳිනවා ආස්වාදයක් විඳිනවා ඒ වගේම නාසයට දිවට ශරීරයට එන්නා වූ ඒ බාහිර වේදනා ಜಾති වැඩිචාම එහි ඇලි බැඳී ගැනීමට අපි කියනවා කාම ආස්වාදය කියලා. මේ කාම ආස්වාදය අපි කවුරු නමුත් අපි ළඟ නැති අපි ළඟ අඩුව අපි මේක අඩු කරන්න හදන්නේ කියලා කියාගන්න කොච්චර උත්සාහ කළත් ගැඹුරින් සතිමත් වෙලා බලන ඉන්නකොට ඒ අපේ ඇහැ අනිත් ඉන්ද්‍රයන්ට හොරේ. එනත අපේ අම්මලා ගාතුලට හොරේ. එනතන් අපේ ගුරුවරයා දී කියන්න හොරේ. ඒකට අවශ්‍ය කරන රසින්දුන හොයාගෙන යන්න වෙනම ප්‍රයත්න කරන ගතියක් තියෙනවා. මේ රසඳුන ගියාට පස්සේ බයක් පිළිවෙච්චාවක් මොනවත් නැහැ. ඒක මේ ආස්වාද කරන ගතිය <coughs> අධිරාජ්‍ය ස්වරූපේ ඒකාධිපති ස්වරූපේ ඉන්ද්‍රිය ස්වරූපේ කරනවා. අපි හිතනවා ඒක අපේ ජීවිතේ ලොකු අනික් අය නොදැක්ක හොඳ සාසාඳුනක් අපි දැකගත්තා කියලා. ඒ වාගේම කනට මේ මිහිරි දේවල් හොයන්න ගියාම කනේම තියෙනවා කනට නාවේනික වූ විශේෂ ප්‍රයෝග. ඒ ප්‍රයෝග මාර්ගයේ ඇහැට හොරේ, නාසයට දිවට ශරීරයට හොරේ අර කනට හිත යොදලා එන්න ඇලිය ගන්න ගැටියක් තියෙනවා. සමහරවිට අපිට ගැළපෙන්නේ නැති දේවල්. සමහරවිට අපිට තැනක හොබින් නැති දේවල්. නමුත් ඒ වගේ වෙලාවලට වැටලා ආස්වාද කරන ගතිය කනේ තියෙනවා. ඒ කන අයිතිවාරයට කියනවා. ඒ වගේම තමයි නාසය දිව ශරීරය ආදී වශයෙන් මේ පුදුමාකාර විදිහට මේ ඉන්ද්‍රයන් පහේ කාමයන් ආස්වාදිත ආස්වාද කිරීමේ දක්ෂකම තමයි අපි හිතන්නේ ජීවිතේ ළඟා වෙනවා. වෙන කෙනෙක් නොදැක්ක රූප, නොදැක්ක ශබ්ද, නොදැක්ක ගන්ධ, රස, පහස විඳලා තියෙනවා නම් ඒ පුද්ගලයා ඉබේම කාම ලෝකේ රජා. කාම ලෝකේ ඉබේම ජයග්‍රහණය ලැබුණු කෙනා බවට පත් වෙනවා. ඉතින් අපි හැම කෙනාම කැමති අල්ලපු ගෙදර කෙනාට වැඩිය නැත්නම් පවුලේ සමාජිකයට වැඩිය නැත්නම් තමන්ගේ ඉන්න සමාජයේ කෙනෙකුට වැඩිය අපි මේ දේවල් ලැබලා තියෙනවා කියලා ඒ ආස්වාද විඳීමේ පක්ෂයට පුදුම ආසාවක්. පළතින කලින් පුතක් යනවා. ඒකයි පුතක් පුතක් කියලා කියන්නේ. අරයටදී මම වෙනස්. එයා දක්වන රූප මම දැකලා තියෙනවා. එයා දැනගත්තු රූපේ ශබ්ද මම අහලා තියෙනවා කියලා අපි විශේෂිත වූ රූප ශබ්ද ගන්ධ රස විශේෂ චක්කුසෝත ගහන ජීවා කාය මන කියන විශේෂ මේ අමතර අතිරේක අතිවිශේෂ අධ්‍යක්ීමක් ලැබීම තමයි අපි හිතන්නේ ජීවිතේ ළඟා වීමක් විදියට. ඊට අරවචනාගේ දහේ සංවචනක. උන්වහන්සේ දක්වන්නේ මේක කාම ආස්වාද. ඊට පස්සේ ඉතාමත්ම විචිත්‍ර ඒ වගේම ඊ타මත්ම විශේෂිත වූ ක්‍රියාපටිපාටියක් වෙනවා මෙන්න මේ කාම ආස්වාදයේ පිණිස අපි සිල් පහ දානවා මේ පිණිස අපි විෂයන් හදාරනවා එක එක පුද්ගලයා ආශ්‍රය කරනවා මෙවුවා තමයි ඒ ආස්වාදයේ ලැබීම පිණිස අපිට විඳින්න වෙන ආදීනව. ශිල්ප හදාරලා අපි ඒ ශිල්ප විදේ දක්ෂ වෙච්චාම ඒකත් ආදීනවයක්. ඊට පස්සේ අපි මේ ශිල්ප යොදවලා අපි ව්‍යාපාර කරනවා ගොවිතැන්පත් කරනවා එහෙම නැත්නම් වෙනත් ලෝකේ සම්මත වෘත්තීන් කරනවා ඒ වෘත්තීන් අපි හිතුව පැතුව පරිදි සාර්ථක නොවේ. ඒ ව්‍යාපාර හරියන්නේ නැහැ. එතකොටත් ඒක ආදීනවයි. සමහර විටක ඒක හරියනවා. ඒක ඉතින් අර 100කට හමාරකට කෙනෙකුට ව්‍යාපාර හරියනවා. කරන කරන කෘත්‍ය පිළිබඳව ආත්ම සම්පූර්ණිය පහළ වෙනවා. මේ සංස්කෘතිය පහළ වෙච්ච කෙනාට මොකද වෙන්නේ? ඒ විදිහට හිතනවා සංස්කෘතිය පහළ නොවෙච්ච අසාර්ථක වෙච්ච මිනිස්සු ඔක්කොම යටපත් කරගෙන මගේ අධිරාජ්‍ය පතුරවන්තෝ. මගේ මතේ පතුරවන්තෝ. මගේ ජාතිය පතුරවන්තෝ. මගේ ආගම පතුරවන්තෝ නේ කියලා ඒ පිටරට ආක්‍රමණශීලී අදහස් පහළ වෙනවා. මේක සර්වචනංග දෙන්නා මේ කාම ආසාව නිසාමයි කාමයේ ආස්වාදේ නිසාමයි. මේ නිසා රජින් රජින් සමග හටක් බ්‍රාහ්මණ පවුල බ්‍රාහ්මණ පවුල සමග සටන්. වෙලෙන්දි වෙලෙන්දි සමග සටන්. ගොවියන් ගොවියන් සමග සටන්. ඒ වාගේම ඒ ශුද්‍ර පිනිසු ඒ කාම සම්කාරෝ පණිදකාර ඒ ඒ අයතර සටන්. දෙමාපිය දරුවන් අතර සටන්. සහෝදර සහෝදරයන් අතර සටන්. සබ්‍රප්‍රදායින් වහන්සේලා සබ්‍රප්‍රදායින් වහන්සේලා අතර සටන්. මේ එක එකන මොන්නුගේ මුඛය අඩේ අපිය පොරවක් විදිහට පාවිච්චි කරලා එක එකනාට මේ මේ පරිස වචනෙන් කතා කරන්නේ බොරු කියන්නේ කියලා අංශයන් විශ්වාසන කතා කරන්නේ ඒ වාගේම කඩු ගන්න කිනිසි ගන්න හෙල්ල ගන්න විද ප්‍රකාශ කරන්නේ දෙපා වීලි බැඳ ගන්න නඩු කියන්නේ නඩු දිනන්නේ මේ සේරම අර කාමාස්වාදයේ ආදී ආදීන වශයෙන් සර්වඥාන්ත පෙන්නේ. මේ නිසා මේ මිනිසයා සමහරවිට තමා හොඳයි කියලා හිතෙන නිසා වෙන්න ඇති ඒ සතුන් බැරිමට පවා පෙනෙනවා. වරකින් කීවට පවා පෙළඹෙනවා. කාම වර්ගවල හැටියට පවා පෙළඹෙනවා. කලින් මතක් කර බෙදෙතයර හිස් වචන, පරිස වචන, දේහේ ලාම වචන, සර පරිස වචන කතා කරන්න පවා පෙළඹෙනවා. මේ නිසා අනන්ත අප්‍රමාණ අපාදොක් වලට විඳින්න වීම පවා මේ සුළු කාම ආස්වාදයේ ඉස්සරහ තේන්න තියෙන දෙයක් නෑ. ඒ කාම ආස්වාදයේ විඳින පිළිබඳ ඔය කාම මිත්‍යාචාරය කරනකොට වැරද්දක් නෑ. ඔය අපායේ මරණින් මත් සිදුවෙන දේවල් බයක් ගාණක් නෑ. කියන විදිහට ඒ පුද්ගලයාගේ හිරියොතක් බිඳලා යනවා. හිරියොතක් බිඳලා ගියාට පස්සේ කාය සංවර, වාචික අසංවර, මානසික වශයෙන් අසංවරතාවයටපත් වෙලා ඒ මනුස්සයාට ඒ ආධිනව පස්සේ පේනකොට මේක කවදාකවත් හේතු ගන්නලා දෙන්න අමාරුයි. මේ කාමයාගේ ආස්වාදයේ පිණිසයි මම මේ යුද ප්‍රකාශ කළේ. කාමයාගේ ආස්වාදයේ පිණිසයි මම එකිනෙකා මේ අනකොටා ගන්න හැදුවේ. මේ විවිධ ආයුධ බෝම්බ, න්‍යස්තික බෝම්බ ಜಾති මේ නියුට්‍රෝන බෝම්බ මොන මොන જાති කියලා හැදුවත් මේ හේතම හේතු වෙලා තියෙන කාමාස්වාදයේ කියන ඉස්සහා ගන්න බැරි තරම් මේ දෙක ඇතයි. අද සාමාන්‍ය මේ දිනු තාක්ෂණික ලෝකයේ පිළිබඳ ආදීනව දක්ෂණ පක්ෂයේ පෙන්නනවා අද හොඳටම උගත උගත් හොඳටම දක්ෂ වෙච්චි අපි නව කාඩ වචනෙන් කියනවා විද්‍යාඥයන්ගේ 99%ක්ම පාවිච්චි වෙන්නේ ආයුධ නිෂ්පාදනය සඳහා. ඉතාම වැඩිම මිලක් ගෙවලා ඒ අත්ව පාවිච්චි කරන්නේ ආයුධ නිෂ්පාදනය සඳහා. මේ ආයුධ නිෂ්පාදනය කිරීම සඳහා ලෝකේ ආයෝජිත ධනෙ 50කට වැඩි ප්‍රදේශයක් යෙදෙනවා. මේවා කරගෙන ඉන්නකොට ඒ අත්තන්ට අසීමිත ආකාරයේ පරිේෂණ කරනවා. අන්නේ පරිේෂණ කරන වරින් වර ඒ එක එක જાති අමතර උපකරණ හැදෙනවා. ඒවා ඒ ආයුධ සඳහා වැඩක් නැහැ. සමහර වෙලාවට වෛද්‍ය විද්‍යාවට උදව් වෙනවා. ගමන් යන්ත්‍ර අපහසුකම් වලට උදව් වෙනවා. ගියේ යන්න උදව් වෙනවා. ඒව අපි නව තාක්ෂණය වශයෙන් බාර අරගෙන මානව ප්‍රජාවගේ හිතසුව පිණිස යොදවන විද්‍යාවේ අසීමිත අනුකම්පාවෙන් නිපදෙච්ච ආයුධ වශයෙන් බාර ගන්න. උපකරණ වශයෙන් බාර ගන්න. නමුත් ඒවා අර ආයුධ නිෂ්පාදනයේ අතුරුපත්. ඒක නිසා මානව ප්‍රජාවේ සම්පූර්ණ ආර්ථිකය නැත්නම් ආයෝජනය කියන්න පුළුවන්. එතන මානව ප්‍රජාවගේ පෙර දැක්මේ ඉදිරි ගමනේ පරමාර්ථ ඒ වගේ මානව ප්‍රජාවේ විශ්වාසම දිනු මොල විවිධ තිරි මානව ප්‍රජාට විරුද්ධව. අපි මේ ජීවත් වෙන පොළොවට විරුද්ධව. ඉතින් මේක මේ කාමය සඳහා නැත්නම් කාමයේ නිසයි මේක හිත වෙලා තියෙන්නේ කියලා ඒ අත්තන්ට නොතේරෙන ගතිය දිහා බලනකොට තේරෙනවා මේක මොන තරම් වංචනික මොන තරම් මේ අන්දමන්දේ ස්වරූපයක්ද කියන එක. ඒක විතර පොඩ්ඩේ ඒක දිහා බලනකොට තව බය හිතෙන දේ තමයි හිතුවට නතර කරන්නවත් බෑ. ඒක හේතු ගන්නලා දුන්නොත් මොනම තාලකින්වත් තව પરම්පරා කීයකට මෙවැනි දෙයක් අනිත් තරවන්න පුළුවන් වේද හිතන්න බෑ. කවදා හරි ගිහිල්ලා තමා විසින්ම තමා විනාශ වුණාට පස්සේ තමයි ඒක වෙන දෙයක් විසක කරන්න බැරි දෙයක් තරමට ඒ කස කැවිලා Java කැවිලා තියෙන්නේ. නිසා මේ කාමයාගේ ආදීනවේසා කාමයාගේ ආස්වාදය මේ දෙක තේරුම් අරගන්න සම්පූර්ණ මනුස්ස ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු පිළිබඳව හරස්සකුවක් අරගත්තත් ඒවා පිළිබඳව නරක අදහසින් ක්‍රියාත්මක කරන නායකයන්ට ඒ ශාස්ත්‍රික මාදී ලැබුණා. මානව ඉතිහාසයට ගත්තොත් අවුරුදු 37 25ක් පුරා මේ දිගින් දිගට දිගින් දිගට අපි මේ ඇති වෙන ජීවිතය තුළ තියෙන්නේ පුදුමාකාර අර ලිපගින් මොලවන තෙක්දිය සැලිය වගේ පුදුමාකාර නාඩගමක් තියෙනවා. මේක කොහොමද දරුවක්වත් ඒ සඳහා ප්‍රතිපත්තිය නැත්තම් හේතු ගන්නන්නේ බැහැ. ඒ නිසා අද මේ පුරා විද්‍යාව පැත්තේ මුංචිම ඈතම තියෙන පොසිලිය දක්වා හොයාගෙන ගිහිල්ලා කොහොමද මිනිස්සයා මේ තරම්ක දිනුනේ කියලා පරිණාමයේ පැත්තෙන් පුදුමාකාර දේවල් හොයා ගන්න. ඒ වගේම ලෝකේ ඉහා කොනේ සිදුවෙන දේවල් වහාම මෙහා කොනට මේ තොරතුරු තාක්ෂණයෙන් දීලා මේ අපි එකිනෙකා කොහොමද කටයුතු කරන්නේ කියලා තීරණ කරගන්න උත්සාහ කරනවා. නමුත් තේින්න පටන් ගන්න විදිහ විශාල විශයක්. නමුත් සරුවත් යන ආසේ එක අවුරුදු 7ට එක පුද්ගලයාගේ මනසකට සමහරව කහ කොටා ගන්නවා යන මරා ගන්නවා ඊට පස්සේ කායවති දුෂ්චර්යයට පෙළඹෙනවා මේක මේ උන්වහන්සේගේ ධර්මයට අනුකම් දීලා ඒ විදිහට බලන්න පුරුදු වෙනවා නම් ඒ පුද්ගලයාට එකයි ඉතුරු වෙන්නේ ඒ තේරුම් අරගන්නකොටම ਉਹ ආස්වාද පක්ෂයේ තේරුම් අරගෙන කියනවා ඒකට සිහිය දවන්න වෙනවා ආදීනාවේ අපිට හාත්පසින් ගලනවා අපිට ඒකට ඇස්තර ගන්න වෙනවා මේකෙන් නිස්සාරණයක් හිතන්න වෙනවා මේ ආශාවෙන් අපිට කවදාකවත් මනුස්සක දාට කවදාකවත් අපේ ඉස්සරහා પરම්පරාවට කවදාකවත් හොඳක් නැහැ. එහෙනම් මේක නිස්සාරණය හොයන්න වෙනවා. මොකද මේ නිස්සාරණය කියලා කියන්නේ කාමයාගේ කියත්තේ ඡන්ද රාගය දුරු කිරීම. ඊට පස්සේ ආරෝචනාවේ හර ශා วก පිටත මතක් කරනවා යම් කිසි පුද්ගලයෙක් කාමයාගේ ආධිනවය දන්නේ නැතුව කාමයාගේ ආස්වාදය දන්නේ නැතුව කාමයාගේ මේ නිස්සාරණය ඡන්ද රාගය සහ කරන්නේ නැතුව උන්වහන්සේ හෝ එතුමා හෝ ඒ මිත්‍යා දෘෂ්ටිකය කියනවා නම් මම කාමය ආත්පසින් දැනගත්තයි කියලා කවදාකවත් ඒක වෙන්නේ නැහැ. ඔහු දැනගනත් නැහැ. ඔහුට කියලා දෙන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් කාමයාගේ ආස්වාද දැනගෙන, කාමයාගේ ආධිනව දැනගෙන, ඒ වාගේම විනිස්සරණේ වශයෙන් සඳරාගේ දුරුකල කෙනෙකුට නම් අන තමන් කාමයාගේ ආස්පසින් දැනගත්තා. තව කෙනෙකුට කාමයාගේ ආස්වාද මේකයි කාමයේ හාත්පස දැනගැනීම මේකයි කියලා කියලා දෙන ශක්තියක් එනවා කියලා. මේක ටිකක් ඇඟරිදෙන කතාවක්. මේ කතාවට යනකොට අනුන්ට අවබෝධ කර ගැනීම ලෝක බුද්ධ ශාසනයේ භාෂාවල පැතිරීම කොක වෙතත් කරපිලා ආපහු වෙනවා වහවහ තමන්ගේ කටයුතු තමන් විසින් කර ගැනීමයි. අනුරුයින් හෝ මේ ලැබිලා ඇත්තා වූ සීමිත කාලයක වීමාව තුළ සීමිත සම්පත්‍ය අවස්ථාවල කරගත යුත්තේ. එහෙම කරගත්ත කෙනෙකුට නම් අර අන්නේ දුක්යන් කිව්වාගේ ඕගොල්ලෝ කරන්නේ කාමයේ හාත්පසින් දැනගැනීම නෙවෙයි අපිත් කරන්නේ කාමයේ හාත්පසින් දැනගැනීම නෙවෙයි කියලා නතර වෙන්න බෑ. ඒ සඳහා ප්‍රායෝගික උපක්‍රම හොයන්න වෙනවා. ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න වෙනවා. පාවිච්චි කරලා ඉවරලා කියන්න පුළුවන් වෙනවා මම මේක හාත්පසින් දැනගත්තා. මෙන්න මෙහෙමයි මේකට කරන්න තියෙන්නේ කියලා ප්‍රායෝගික පැත්ත පෙන්නලා දෙනවා. මෙන්න තමයි බුද්ධ පණිවිඩය. උන්වහන්සේ ඔය සාරාංශකයේ කල්පලක්ෂයක් තරුන් පුරුවයි කියලා කියන්නේ ඒ කාමයාගේ ආස්වාදපත්ත කවදාකවත් උනන් සහත දෙන්නේ නැහැ. ඒකට යෝගාවචර බය වෙන්න ඕනේ නැහැ. කාමයාගේ ආස්වාද වශයෙන් ඇහැට ප්‍රියමනාප රූපයක් හටිස්සම ඇහැයික ඇලෙනවා. ඔල්ලත් වෙන්න දෙන්නේ. ලැජ්ජ උනේ දෙකෙන්නේ නැහැ. ඇහැට නෑ බය ලැජ්ජ දෙක. නමුත් Taman දැනගන්න අඩුවාන සරුවත් යනවා කියන දේ පණිවිඩ ඉස්සල්ලාම තියෙන්නේ මෙන්න මගේ කාන්දා ශක්තියක් කියලා. ඒක අද්දකින්න ඒ වගේ හිත ඇහැට රූපයක් ඇවිල්ලා ප්‍රියමනාප රූපයක් ඇවිල්ලා ගැළපෙන වෙලාවේදී ආපాతගත වෙන වෙලාවේදී ඒ බව දැනගන්න පුළුවන් නම් ඔය ඔක්කොම ඉන්ද්‍රිය සංවරයට වැඩි වටින ඒක. එහෙමද සර්වඥාගා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ විදිහට අත්දැකගෙන ඉඳලා හෝ එහෙම කාම ආසාවල් නොවන තැනකට ගිහිල්ලා හිටියට කවදාකවත් ඒ මේ කෙලෙස් හෙල්ලීමක් සිදු වෙන්නේ නැහැ කෙලෙස් අඳුවල. ඒ වගේම තමයි උන්වහන්සේ කවමදාකවත් ඒ කාමාසාව ධම දේවල් බලන්න යන්නේ කියලා තමයි. අපි කරන තේ කර්මානුරූප අපි ළඟට එනවා. අපිට පේනවා. ආනේ පේන වෙලාවදී මෙන්න කාමයාගේ කාමයේ පස්කාරකින් අපිට ක්‍රියාත්මක වෙන්නේ. එහෙන් කාණේ කනේ නාසයෙන් දිවෙන් ශරීරේ ඇහැට රූපයක් දකින වෙලාවේදීම අපි හිතගෙන වේවා ඉඳගෙන වේවා මොන කරක් හෝ වේවා අපිට ඒ වෙලාවේදී මම දකිනවා මගේ මේ දැන් ආස්වාදයේ පහළ වෙලා තියෙන ඇහිය රූපයක් නිසාය මම දකින්නවය කියලා දැනගන්න පුළුවන් වුණා නම් ඒක ලොකු පරිවර්තනයක්. කවද භාග්යක් අයලක මත් වෙලා එහෙම නැති වෙලා ඉන්න වෙලාවෙ වුණත් කමක් නැහැ. මොන තරම් අසද්ද වුණත් මොන තරම් සද්ද වුණත් අසද්දාර්මේ වුණත් සද්දාර්මේ වුණත් දැන් මේ මම අහනවා කියලා දැනගන්න පුළුවන්. නාසයේ දිගේ ගඳ දිගේ යන වෙලාවට ආහාර රස ගෝධයේ දිගේ යන වෙලාවක කයට පහත ලැබිලා ඒ මත ක්‍රියාත්මක වෙන වෙලාවක උච්ච අවස්ථාවල් වල අපිට පුළුවන් අසීහලව ගන්න. අපිට පුළුවන් වෙයි මේ සරුවචනාංගිකයේ විදිහට මෙන්න මේ පහ ආස්වාද කරන් මේ වෙන්නේ කැඳිල්ල කඹරන. ඉගෙන ගන්න, රැස්තාවල් කරන්නේ, සාර්ථක වෙන්නේ, අසාර්ථක වෙන්නේ, උඹ වරෙන් ඵලයන් තෝසා කියන ගැන දැනගන්නේ, ගහගන්නේ ඔක්කොම කරන්නේ. මේ කාමයේ වෙන්නේ විදිහට අනේ මේකවත් අයින් කරගන්න තරම් මට කොන්දක් නැද්ද? මේක සඳහා මට ව්‍යාපාර කරන්න තරම් පෞරුෂත්වයක් නැද්ද කියලා මේ ආධිනාව පැත්තේ පස්සේ අපි දේන වගේ නිතර හිතවල. මේක පෞරුෂත්වයේ එහෙම නැත්නම් අපි කියනවා නම් සෞඛ්‍ය සම්පන්න වර්ධනයක සත්ගුණ වර්ධනයක ක්‍රියාවලිය. අසත්පුරුෂ එහෙම නැත්නම් අංග සම්පූර්ණ වූ පෞරුෂත්වයක වර්ධනය තමයි ආස්වාද ආදීනව දකලා ආදීනව වලින් පෙරදිලා ඒකට බාහිර උපක්‍රම හොයන. සන්තෝෂ කරන්න හදනවා. කවදාකවත් ඒක හදින්නේ. ඒක නිසා තනියුත් නිස්සාරණය කියලා තේරුම් ගන්නවා. ආනේ නිස්සාරණය කියලා කියන්නේ ඒ කාම ආස්වාදයන්ගෙන් වෙන්න ඉන් එයතාව චන්ද්‍රාගේ දුරු කිරීම පිණිස පිළිපන්නා වූ භ්‍රමචර්ය ජීවිතය. ඒක කවදාකවත් ගුරුවරු කිව්වට කෙරුවට හරියන්නේ නැහැ. කවුරක්වත් පෙළඹුණාට කෙරුවට හරියන්නේ නැහැ. තම හොඳට ආස්වාද පැත්තේ දැකලා තියෙන්න ඕන ආදීනව පැත්තේ දැකලා තියෙන්න ඕන. ආස්වාද ආදීනව දෙක සත්තනම් නිස්සාරණයට වැටේ. නිස්සාරණයේදී තියෙන්නේ දැන් රූපයක් ඇති වුණා ඇහැට රූපයක් දැක්ක දැකීම සිද්ධ වෙනවා කනට ඇහිම සිද්ධ වෙනවා ආදි වශයෙන් ඒ ඒ දේවල් වලට හිත මෙහෙවි නීතිවැදියේ අපේ ධර්ම සාකච්ඡා නැත්නම් අද කන්තරම දේශනාවට දාලා වෙන්නේ මේ රූපය පිළිබඳ ආස්වාද ආදීනව නිසානේපත් රූපයගේ ආස්වාදය අපි මේ කතා කරපු මලකුණ්ඩ කොනක දමලා තියෙන මලකුණ සම්බන්ධ වෙන හැටියට සර්වඥාන්සේ පෙන්නන්නේ රූපයගේ ආස්වාදය කියලා කියන්නේ මොකද්ද? මේ හොඳ තරුණ වයසේ රාජකීය රාක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ගෘහපති හෝ ධර්මකාන්තාව. ඒ ධර්මකාන්තාව දැකපුවාම අනේ මම හොඳ දැකිය යුතු සුද දර්ශනයක් දැක්කා. ඒ කාන්තාවනකදී උසත් නැහැ, කොටත් නැහැ, කළුත් නැහැ, සුදුත් නැහැ. හොඳ තේරුමක්. අනේ මට මේකේ ආස්වාදයේදී එහිම ගත වෙන ගතිය තමයි සරුවත් යනකොට පින්නන්නේ කාමයාගේ නැත්නම් රූපයාගේ ආස්වාද පක්ෂේ. ඒක නිකන් පෞරුෂ ගතියක් පිරිමියාගේ පැත්තෙන් වගේ තමයි මේක පෙන්ලා තියෙන්නේ. ඒකේ අපි අර්ථ ගන්න ඕනේ අධ්‍යාහාරයේ ස්ත්‍රියවකට නම් හොඳ මැදි වයසේ හතරවියන් පුරුෂයෙක්. දැක්කට පස්සේ ඇති වෙනා වූ හැඟීම. ඒක තමයි පෙන්වන්නේ රූපයගේ ආස්වාදය වගේ. රූපයගේ ආධිනව දක්වනකොට අර ඊයේ පාර අපි මරණානුසතිය ඉදිරිපත් කර කොටසක් අද ඉදිරිපත් කරපු කොටසක් උන්වහන්සේ පෙන්වනවා ඒ නංගිම නැත්නම් ඒ සහෝදරියන් අවුරුදු 60 70ක් ගිහිල්ලා 80ක් 90ක් විතර ගිහිල්ලා වැහැරිලා හැරමිකෙන් ඇවිදින කාලේ දකින්නකොට හංග රැලි වැටිලා ලෙඩ වෙලා දෙවුලමින් දක්වන ඉන්නකොට ඒකත් එක ආදීනවයක් තමයි. එහෙම නැත්නම් නැරිලා දවසක් දෙකක් තුනක් ගත වෙලා ඌලාව ගලන අවස්ථාව ආදීන අවස්ථාවක්. ඒ වගේම තමයි මේ මලකුණට කපුටන් කොටනවා දැකලා ඉන්නකොට ඒ මලකුණට ගිජුලීයන් වහලා එහෙම නැත්නම් පියාකුස්සන් වහලා බල්ලෝ වේලව කාලා පණුව ගහලා ඉන්නවා දකිනකොට ඒක නැත්තම් මේ මලකුණ තාම මේ මස් සහිත ඇට හැදිලා දකිනකොට එහෙම නැත්තම් තාම මේ මස් නැති ඇට වැකිලි දකින්න හා නහර වලින් බැඳිලා සැකින්න තියෙනවා තාම මේ මස් ඔක්කොම ගිහිල්ලා තාමත් නහර වලින් බැඳිලා තියෙන ඇට සැකිල්ල දකිනකොට එහෙම නැත්තම් ඇට සැකිල්ල විසිරිලා ඊට පස්සේ ඇට සැකිල්ල හේදිලා සුදු පාට වෙලා අවුරුද්දක් විතර ගත වෙලා ඊටත් පස්සේ දකින්නකොට අතන තිබුණ ඇට කෑලි එකතු කරලා තියෙන දකින්නකොට අන්තිමට ඇට ඇතුළටත් කුණු වෙලා නැත්නම් දිරලා කුණු ආගේ විසිරලා තියෙන දකින්නකොට මේ සියල්ලම සර්වඥාන්ත පෙන්වන්නේ අර කාමයාගේ රූපයාගේ ආධිනව දකින්න අවස්ථාව. ඒ ආධිනව දක්කනන් ඒ පුද්ගලයාට පැහැදිලිවම මේ තමන් අර ප්‍රිය වශයෙන් අඳුනක් වශයෙන් මංගල වශයෙන් චිත්ත ලැබන සුළු වශයෙන් ප්‍රිය විත්තකාන්ත මනාප වශයෙන් දක්වපේ රූපය ඒකාන්තයෙන්ම මේ තත්ත්වරපත් වෙනවා. ඒක මේ මේ කවුරුවක්වත් හතුරෙක් විසින් කරපු දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒ ආස්වාදයක් දෙනව නම් රූපය ඒකාන්තයේ මේ රූපය ආදීනවයක් වෙනවා. ආස්වාදය කියලා කියන්නේ විඳින්ට හොඳයි සපයි කියලා ගන්න දේ. ආදීනව කියලා කියන්නේ එහි යත්තා වූ අනස්ත කරපාවය. ඒ වගේ හොඳ සප විඳිය යුතු ආස්වාදයක් දෙනවා නම් අනාත්කල වූ ආධිනවයක් වෙනවා. ඒ නිසා මේ සුන්දර යවන රූපේ ඒකාන්තයෙන්ම මේ තත්ත්වයටපත් වෙනවා. දුක තමයි මරණයෙන් කාටවත් ගැලවෙන්නේ නැහැ. මේක ඒ හැම යෝය ප්‍රතිපත්තානි දැන් ඉදිරිපත් වෙච්ච කොටසට පරවයක් පරවයක් පාත ඉති අධ්‍යක්ඛං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කිය ඒ අධ්‍යත්ත වශයෙන් අර බාහිර දකින්න දේ ආධ්‍යාත්මික වශයෙන්ම දකිනවා ආධ්‍යාත්මික වශයෙන් දකින්න දේ බාහිර වශයෙන්ම දකිනවා. ඉතින් අජ්ජත් බහිද්ධාවා කායේ කායන පස්සේ විදිහට ඇතුළත පිටත වශයෙන් මේ පිට දකින්න රූපේ දකින්න අපිට හිතන්න පුළුවන් මේ මනුස්සයා මෝඩ තාල ජීවත් වෙච්ච නිසා හල කාලේ මැරලා ගියා. මම නම් මැරෙන්නේ නැහැ කියලා සමහරවල්ලාට ජීවන මැදයක් ඇති කරගන්න පුළුවන්. නමුත් ඒ උපසංහරණය කියලා. නුවණින් සලකා බලන කෙනාට පැහැදිලිවම පේනවා අපේ මරණය සඳහා වෙලාවක් කලාවක් තනක් නැහැ. ඕනම වෙලාවක ඕනම විදිහකට එන්න පුළුවන්. එතකොට අර ජීවන මදේ, යෞවන මදේ, තරුණ මදේ වගේ දේවල් එන්නේ. ඒ වගේම තමයි සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදේ වය ධම්මානුපස්සීවා කියනකොට මේ ආස්වාද උතුම අරමුණු මත ඉඳගෙන එකපාරට ඇති වෙනවා. වෙනම අරමුණ මත ඉඳගෙන ඒක පාරක නැති වෙනවා. ඒක නිසා ඒ අරමුණේ කොයි එකකින් කොයි කාමාසාද එනවද කොයි එකකින් කොයි රූපාස්වාද එනවද කියලා ඔය සම්මත ලෝකේ හිතන දේ හේ හිතේ තියෙන හිතට බය ලැජ්ජා විලි ලැජ්ජා තියෙන එකක් නෙවෙයි. ඔය තේරගාතා බලනකොට පේනවා මලකුණ දිහා බලපුවම මේක ආමුතු කෙනෙක් රහත් වෙනවා අනික ආමුතුන්ට කාම ආසාවක් තියෙනවා. ඒක නෑ මේ මලකුණ බලපුවාම ඒකාන්තයෙන්ම ආධිනවයේ දැකිය යුතුමයි කියලා හිතේ නෑ වැට කඩොල්ලා. ඉතින් මේ කාමරේ රූපයක් රාමුවක් දාලා තිබුණා. ඒක තිබුණා ඒ අසුබ දර්ශනය වෙනුවෙන් ඇති කරගන්නට රූප රාමුව වගේ අපේන. නමුත් සමාන ස්වාමීන් වහන්සේලා මතක් කළා ඒක තිබුණා ධර්මදී කාන්තාවක් ඇඳුම් වලට ගිනි දැලිලා මිය දීච්ච ගතිය. නමුත් ඒ කාන්තාවගේ නිර්වත් ලය ප්‍රදේශයේ ගිනිගෙන අසුරේ පෙන්නන්නයි පොතේ කරන් තිබුණ නමුත් අර සාන්නාසිකව මට ඒක දිහා බලනකොට කාමයක් තියෙනවා ඒක. ඒක නිසා මේ අරමුණු වෙනදී ඕන පැත්තකට හරවන්න පුළුවන් ගැටයක් හිතේ තියෙනවා. ඒ නිසා අපි ඒ කාම ආස්වාද ඇති වෙන දේවල් වලින් වෙන් වෙලා ඉන්නකොට කාම ආස්වාද නැති වෙයි කියලා එහෙම විනිශ්චයක් හිතේ ඇත්තේ නැහැ. දෙවෙනි එක තමයි මේ භාවනා විපස්සනා කරන යෝගාවචරය මතක් කරගන්න ඕනේ. සමත යෝගාවචරයට සමහර විටක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ආස්වාද දැක්කේ නැත්නම් කවදාකවත් ආදීනව දකින්නත් බෑ ආදීනව ආස්වාද දෙක හොඳට විචිත්‍ර නැත්නම් නිස්සරණේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තරුණ කාන්තාවක් දැකීම අබෞද්ධ වැඩක් නෙවෙයි. මොනියෙක්වත් නොසන්දාලකමකුත් නෙවෙයි. ඒක තමයිලාට පෙර කර පිනකට ලැබිච්ච මේ විපාක වාරයක් වෙන්න කුසල විපාක වාරයක් වෙන්න පුළුවන්. ඒකට ඇත්තට වහගන්න කියලා සරුවචනාංශ දේශනා කළා නෑ. ඒක දැක්කනම් ඒ වගේ හොඳ ඇහැට කණ්ඩ පේන රූපයක් තරුණ රූපයක් දැක්කන එවැනි කෙනාට තමයි අසුබේ මරණය මේ වගේ කපුටන් හේවලුම් කරන දෙයක් දැකීම එපා වෙන්නේ. උචෝගාවචරයට කියනවා මේ ලස්සන රූප දැකලා ඒක ගැන ඇලී ඉඳගෙන මරණය අසුබේ නැත්තම් මේ කැඩිච්ච කැඩි බිඳිච්ච මලකුණ දිහා ප්‍රතික්ෂේප කරන්නත් එපයි කියලා. අර හොඳට හිත වැදුනා නම් තරුණ රූපෙට හොඳට හිත වැදුනා නම් අනේ මට මේක වුණා නම් අනේ මට මේක තව ලඟ වුණා නම් අනේ මට මේකත් එක්ක වැඩි වෙලා ඉඳ ලැබුණා නම් කීක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් හිතෙන් මේක ස්පර්ශ කර කර ඉන්න වෙලාවක ඒ මලකුණක් දැක්කනම් හරියට පොල්ලෙන් ඔලුවට ගැහුවා වගේ හුදුට ඒකේ ආධිනව තේරෙනවා. සමහරලාට හුස්ම ගන්න ගන්න බරුව මැරිලා යනටත් ඉඩ තියෙනවා. හුඟක් හැංගුම් බර කෙනෙකුට නම්. අර සිරිමාව පිළිබඳව සිරිමා කියන ගණිකාව පිළිබඳ කතාවෙදී පේන්න තියෙනවා ඒක ස්වාමීන් වහන්සේ නමකට පිළිපාත යන්නත් බෑ. මොනම දෙයක් අතට සම්පූර්ණ ප්‍රතික්ෂේප කරයි කියලා මේ කාන්තාරූපේ දැක්කට පස්සේ මට තව වෙන දෙයක් ඕනේ නෑ එච්චරයි. මේ ප්‍රශ්නතරේ ඉලක්කය. මේ සර්වඥාන්සේ ආරම්භ වෙනකොට ඒ සිරිමාව මැරිලා. පස්සේ නොතරන් જાති වැඩක්. හිතාගන්න බැරි වැඩක්. සර්වඥාන්සේ රජුගන්ට ආන කරනවා සෝහනට දැම්මට මේ මලකුණට මේ විදිහට කවුට කටන්න දෙන්න එපා. මේ විදිහට හිවලුන්ට කන්න දෙන්න එපා පොඩ්ඩක් රකින්න කියලා. රැක්කට පස්සේ ඕනේ විචු විකුප්පක ජාතං කියලා ඕන සරව උපදින මට්ටමට ආවට පස්සේ සර්වඥාන්සේ කතා කරන කට්ටියට විය අපි අද අද බලමක් අපිට තියෙන දර්ශනය දකින්න තියෙනවා. දීනවල මහදොනට යනකොට ඕනේ රාජපිරිසත් එනවා මිනිසුත් එනවා මොකද මේ සර්වඥාන්සේ වඩිනකෝ අර සිරිමාවගේ පූජාව කරන මලකුණ ඉදිරියේ ඉදිරිපත් වෙලා පොරොත්තරන්සේ කතා කරලා කියනවා මේක මම රාජ්‍ය ආරක්ෂාව දීලා රැක්කා දැන් මම මේක වෙන්දේසි කරන්න ආදාන හරිතර උදේට මාළු වෙන්දේසි කරන්න ගිය කෙනෙක් වගේ සර්වඥාන්සේ අර මිනිකුණ වෙන්දේසි කරනවා. ඒ වගේ දවස්වල කීය? ඒ දවස් එක රැයට කහවණු 1000යි. ආතේ ඉච්චර ඕන 500කට දෙන්න කවුරු හරි ගන්නදී. හ්ම් කවුරුවක්වත් ගන්න. ඊට පස්සේ අඩු කරන අඩු කරන ගිහින් බලන්න නිකන් දුනක් ගන්නේ. අර අර මත්තරා හිටපු හාමුදුරන්ට ඒක තන්නේ කර බණක් බාටපත් වෙනවා. මොකද ඒ තරම්ම ආස්වාද කරගෙන හිටියේ මේකේ. දැන් මේකේ ආධිනව වෙන්න පටන් අරගත්තට පස්සේ ඒ එන නිස්සරණාධ්‍යාසයේ අර පිරිසේ කාටවත් ආවේ ඒ තරම්ම ගැඹුරට එනවා. මෙන්න මේක අපිට භාවනා කරනකොටත් මේ විපස්සනා භාවනාවේදී එහෙම නැත්නම් සමත භාවනාවේදී මේකෙන් ගන්න තියෙන පුංචි ආදර්ශයක් තියෙනවා. ඒක මොකද අර සමහරු ඒ සමහර විටක හේතු සහිත වෙන්න පුළුවන් කාමාධික පුද්ගල වෙන්න නැති කාම දනවන රූප දිහා බලන්නම අකමැතියි. ඒව අධාර්මිකයි කියලා හිතනවා, අබෞද්ධයි කියලා හිතනවා, ශිෂ්ටාචාරයි කියලා හිතනවා. ඒ වගේ හිතවිලි නැත්නම් ඒ වගේ දර්ශන. ඒ නිසා ඒත් පුළුවන් තරම් අර කාමෙන් තොරම දේවල් දකින්න ලැබේවා කියන අදහසින් ඉනවා. ඒකල කල්පනා කරනවා මට මේ කාම ආසාව දුර වේවා කියලා. කවදාවත් දුර වෙන්නේ ඒ කාමය ධනවන දේවල් බලන්න අකමැති කරුණ හිතේ ප්‍රතිචාරයක්. ඒකත් කෙලෙසයක්. එසා කාමයේ දකින්න නෙවෙයි පේනවා. එනකොට එනකොට පේනවා. අන්නේ පේන වෙලාවක මතුවෙච්ච වෙලාවක ඕනේ අසුබේ මතු කරලා ඒ මේ කාමයේ ඇතිවෙච්ච එකට උත්තර දෙන්න. නැත්නම් නිතරම අසුබේ සිහිපත් කර කර ඉන්නවයි කියන එක භාවනාවට වඩා ද්වේෂයකට හැරෙන්න ඉඩතියි. මේක කිත්ති දර්ශනයක් කියන්න පුළුවන් විපස්සනාව යම් කිසි ප්‍රමාණයකට ප්‍රත්‍යක්ෂ ධර්ම ඉක්මවලා පරමාර්ථ ධර්ම දිහාවට යම් ප්‍රදේශයක පුහුණුවක් ඇති යෝගාවචරයට අපි මතක් කරනවා කොහොම කෙරුවක්වත් භාවනාව පටන් ගන්නකොට නාසිකාග්‍රේ ඒ ආස්වාද ප්‍රසආසය අල්ලන්න එහෙම නැත්නම් පටන් අර ගන්නකොට උදරයේ පිම්බීම හැකිලිමෙන් පටන් අරගන්න ඒ දැකලා එහිට හොඳට නිමග්න වෙලා ඒ තුලින් විපස්සනාවට හැරෙන්නේ කියලා. නමුතර වරක් දෙකක් හෝ හොඳට ආනාපානි හෝ විදර්ශනා උදරේ වශයෙන් කරපු යැත්තෝ උගාක් වෙලාවට කියනවා පටන් ගන්නකොටම පේන්නේ නැහැ පටන් ගන්නකොට මට උදරේ බිම්බීමක් හැකිලිමක් පේන්නේ නැත්නම් ආස්වාද ප්‍රසවාසයක් පේන්නේ මට පේන්නේ ඒව අතර තියෙන සංතති ස්වභාවයක් කියලා. නමුත් ගුරුවරයා කියනවා නිතරම එකක් දෙකක් හරි. අර මූල ස්වરૂපයෙන්ම ආනාපානෙ දහින්න බලන්න. එහෙම නැත්නම් උදරේට අත තියලා හෝ මේ බිම්බීම හැකිලිම අල්ලලා දෙන්න එහෙම නැත්නම් එවැනි කලු සුදු වෙනසක් ඇති ආස්වාද ප්‍රසවාස කියලා කියන හුස්ම ඇතුළේම පිටවීම හොඳ වෙනසක් ඇති තැනකින් පටන් අරගෙන නැත්නම් උදරේ පිම්වීම හැකිලිම කියන ප්‍රශ්නයක් වෙනසක් ඇති තැනකින් පටන් අරගෙන ඒක සන්තතියක් බවට පත් වුණා කියනකට හිතට වද්දලා දෙන්නේ නැතුව සන්තතියෙන් පටන් අරගත්තට විපස්සනා චිත්ත වීතිය නිරවුල් ගමන් කරන්නේ. ඒක හුඟක් වෙලාට පල්මක් වෙනවා. උන්ට ආරම්භයේදී පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙන්ලා දෙන්න ඕනේ මේක පිම්බීමෙන් හැකිලිමෙන් පටන් අරගෙන ඒ තුළ කිඳා දැකීම නිසා නිමග්න වීම නිසා ඒ තුළ පිම්බීමේ හැකිලිමේ වෙනසක් නැතුව සන්තතියක් වශයෙන් මට වැටෙනවා. නැත්නම් ආස්වාද ප්‍රසආස දිහා බලන ඉන්නකොට ඒකට හිත බැසගත්තොත් බොහොම ශීඝ්‍රයෙන් ඒ හුස්ම ඇතුළෙන් පිටීම ස්වරූපයක් නමුත් හුස්මේ හිත කියන බවත් ඒක දිගට එකවර සිදුවෙන ක්‍රියාවලියක් බවත් වැටහෙනවා. මේක එකම වෙනසයි තියෙන්නේ මොකද්ද සමහරුන්ට ඒ විදිහට අරමුණේ ආදීනාව පස්සේ දකින්ට ඉතාමත් සුළු වේලාවකින් සිද්ධ වෙනවා. සමහරුන්ට ගොඩාක් වෙලා යනවා. නමුත් ආස්වාද විඳින්න නැතුව ආදීනාව පස්සේට වැටෙනයි කියලා කිව්වොත් හුඟක් වෙලාට ඒක චින්තාමය වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ විශේෂයි නිස්සරණය පහළ වුණත් ඒක ප්‍රකෘති ප්‍රත්‍යක්ෂයක් නොවේ කියලා කියනවා. ඒ නිසා පටන් අර ගන්නකොට කොහොමද ආස්වාදේ විඳවන්නේ කියලා කියන හිතට. මේ පිම්බීම මේ හැකිලිම කියලා හොඳට ඒක පෙන්නලා දුන්නට පස්සේ එයි යති ආදීනාව මේ පිම්බීම හැකිලිම දෙක අවසාන පිම්බීමක් හැකිලිමක් අතරින් වෙන් කරගන්න බැරි දීර්ඝ එක දිගට ගමන් කරන ඔහේ එමින් පවතින කම්මැලි හිතන එපා කරන බය කරන සුළු තත්ත්වකටපත් වෙනවා කියන එකට ආස්වාද පෙන්වන්නේ නැතු ආදීනා විතරක් පෙන්වුවාට ඒකෙන් නිස්සරණයකට හිත දෙන්නේ නැහැ. ඒ වගේම ආනාපානික නෝට ආස්වාද ප්‍රසවාස මට වැටෙන්නේම නැහැ. හිත තිබ්බ ගමන් මට බිදි බිදි බිදි බිදි යනවා පේනවා. මට එහෙම නැත්නම් ඒ පිළිබඳ එපා වීම පහළ වෙනවා කියලා කිව්වනම් ඒ පුද්ගලයාගේ ආරම්භයේ පිරිසුදුමත් ඒක ඇති ආස්වාද පක්ෂය කියලා කියන ඒ ස්වභාවිකව පවතින ආ වූ ප්‍රകൃතිය එහෙම නැත්නම් ප්‍රඥාප්තිය දකින්න බැරි ධර්මකට ඒ පුද්ගල හිතාගෙන. එහෙම හිතාගෙන ඉඳලා ආදීනව පෙන්වුවාට ඒකෙන් ගැම්මක් එනවා. ඒ නිසා ආස්වාද දැකිය යුතුමයි. කොච්චර දින යෝගාවචරයේ කුණ හැමදාම බින්දුවෙන් පටන් ගන්නවා. නොදන්න කෙනෙක් වගේ පටන් ගන්නවා. පටන් අරගත්තාම ඕන පිම්බීම හැකිලිම ස්වරූප වෙනවා ආස්වාද ප්‍රසආද ස්වරූප වෙනවා. ආනේ ඒ මතට විපස්සනාව හොඳට සිද්ධ වෙනකොට හිත හොඳට ලං වෙනකොට වෙනේ කිරීම හොඳට yaadනකොට ඒ අරමුණේ ආධිනව පේන්න ගන්නවා. ආධිනව කියලා කියන්නේ පිම්බීම හැකිලිම වශයෙන් හෝ මේ ශරීරයේ මැද කොටසක් වශයෙන් නැතුව ඒකට ආව චංචල කම්පන ගති. උණුසුම් සිසිල් ගති. එකට එකක් කැපී පෙනෙන්නේ නැතුව සමකාරව සමාකාරව සමරසයෙන් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් ඉතින් ගියාට පස්සේ යෝග ආචරයට ඒකේ පා වෙනවා, කම්මැලි වෙනවා. අපි සාමාන්‍යයෙන් මේකට නිබ්බිදා ඥානය කියලා කියනවා. නිර්වින්දනය ආස්වාද නැතිකම අනා මේ ආධිනව ගතිය. ආස්වාද දැකපු කෙනෙකුට නම් හොඳට පරිණාමයක් සිද්ධ වෙලා මෙන්න දැන් මේ தත්ත්වයට ආවා. මේක දිගේම හිත උපේක්ෂාවට යනකොට ඒකෙන් ආධිනව පස්සේ නිස්සාරේ වැටේ. ඒක නිසා සමහර විටක පළවෙනි මාර්ග ඥානෙ ලැබපු යෝගාවචරයින්ට ඊගාව භාවනාව දිගට යැදීමේදී මේ මායාව වැඩ කරනවා මායාව. පොත්පත් කියවපු නිසා මේ බණ මතක් වෙච්ච නිසා හිත යොදනකොටම චින්තාමය ඉස්සර වෙනවා. ඉතින්ලා පටන් ගන්නකොටම පේන්නේ එක දිගට පවතින කොහේ වෙනසක් වෙන්නේ නැතිව එපා කරවනව නිබ්බිදාවටම පක්ෂ වෙනවා කියන්නේ. ඒ වගේ වෙලාවල් වලට යෝගාවචන කරන්න තියෙන හොඳට ශරීරයේ බාහිර වැඩවල යොදවන්න. බාහිර වැඩවල යොදවලා මේ අනුන්ගේ දුක පේන්න ඇරලා තමන්ගේ ශරීරය අනුන්ගේ ශරීර කම්ප සංසන්දනය වීම සිදුවෙන්න ඇරලා ඒ මතුමැත්තේ මේ ප්‍රකෘති ඕලාරික වූ මූල කර්මස්ථානයෙන් පටන් අරගෙන අරමුණ සියුම් කරගෙන යන්න ඕනේ. වෙන විදිහට කියනවා නම් අපි මේ ගත්ත රූප ආස්වාද රූප ආදීනව රූප නිස්සාරණ ගත්තාම රූපේ ආස්වාදය දැකපු හිතට තමයි මේ මල කුණක කපුට කොටනවා දකින්නට ගොඩක් ආදීනව පාවෙන්නේ. රූපේ ආස්වාද ඇති කෙනාට මස් මාංශ ප්‍රණීත ආහාරයේ ලොකු රසගේදයක් ඇති වෙනවා. අර කපුට කොට කොට අයින මිනිගුණක් දැක්කොත් නම් කරෝල කණ්ඩත් එපාද. පෙරදී මම ඉන්න කාලේ අර විශ්වවිද්‍යාලේ තියෙන අවුරුදු 4 විතර ප්‍රකාශනයක් අඩු ගන්න මිනිගුණු 15ක්වත් කපලා එක එක එක එක කොටස් ඒ ෆෝමලින් දාලා හයි කරලා තියෙනවා. ඉතින් අපි මිනිස්සු ඔක්කොම පෙළ ගහලා යනවා මේක බලන්න. දීලා ලැච්ච නොදකින් කීක කාම සුමානකට විතර කරෝල කන්නේ. උරුම කිසිම වෙනසක් නැහැ. ඒ වෙලා තියෙන මත්මාංශවලත් අර කරවලවල. උතර මාංශය පිළිබඳව මරණය පිළිබඳ හැඟීමක් නැති වෙලා වෙන කරවල කැලලක් නැතුව ඉතින් බසේ බතේ කිසි රසයක් නැහැ. අපගේදි පිටාම කිට්ටුවයක්. නමුත් මිනිඳුර දැක්කට පස්සේ නම් ඉතින් හිතනවා මේ Tamange මාංශය කනවා වගේ තමයි කියන්නේ. නිසා මේ දෙක අතර මහ ලොකු පරාසයක් ඇති වෙන්නේ ඉස්සෙල්ලා හොඳටම රසගේදී ඇති කෙනාට තමයි මං ස්පාන් සාතාරය කරමට මේ මස්කුණ කැපිපෙන දර්ශනයක් වාටපත් වෙනවා. ඒ නිසා භාවනාවේදී මූල කර්මස්ථානයේ පෙන්වන එක ප්‍රඥප්තිය ප්‍රකෘති වශයෙන් පේන ගතිය හොඳට ඒකට වදලා දෙන්න ඕනේ. ඒක ටික වේලාවකට හො වදලා දුන්නා නම් ඒකේ ආදීනව පෙන්වනකොට පේන්න පටන් ගන්නවා මේක නිස්සාරණ දෙහර වෙන යන දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි මේ මිනිකුණකත් හොඳට ප්‍රියමනාප රස රූප වලට අපේ ඇදෙන ගතිය වසංගන්ධනකයි. ඒක හොඳට හිතර වදින වේලාවක ආන්න දැක්කනම් ඒ රූපෙම හෝ ඒ හා සමාන රූපයක් අර වගේ කුණු වෙලා වෙලා තියෙනවා මහා පාළු ගතියක් හිතට ඇති වෙනවා. දරා ගන්න බැරි ගතියක් හිතට ඇති වෙනවා. ඒකයි අපි මේ මලමිණියකට මේ ඉක්මනටම හොඳටම සාකේලා ළඟ ඉඳලා බලලා පුච්චලා ඉවර කරලා දාන්නේ ආයෙක දැක්කොත් අපිට මේ ඉතිරියට තියෙන කාම ආසාවත් ඉඳ ගන්න බැරි වෙයි කියලා. කොහොම සරුවචනන්ද පෙන්වන එක ඉස්සරහින් කියාගෙන පුළුවන් තරම් ගෙන් ගන්න තියෙන මේ ආදර්ශය ගත්තා නම් අර අපි කලින් දැකපු විදිහට මේ මරණානුසතිය යුක්තෝ හික්තු සතෝ අපමාදෝ හෝති කියලා. මරණානුසතිය නිතර මෙනෙහි කරන භික්ෂුව කවමදාකවත් ප්‍රමාදයට වැටෙන්නේ නිතරම අප්‍රමාදීව කටයුතු කරනවා. මේ අප්‍රමාදී කටයුත්ත නිසා ඔහුගේ ජීවිතය සාර්ථක වෙනවා. සාර්ථක ජීවිතයක් ඇති කෙනාට මරණය සාර්ථකයි. මරණය සුඛයි. මරණය භද්‍රයි. අසාර්ථක පමාවෙච්ච ජීවිතය ගත කරනවා තමයි මරණ අවස්ථාවේදී විශාල බයක් ඇති. ඒ නිසා යම් කිසි කෙනෙක් යම් තාක් රූපයකට ආසාවක් ඇති නම් ඒ තාක්කෝ මරණයට බයයි. යම් කිසි කෙනෙක් රූපය පිළිබඳ කොයි තාක්කද පරිඤ්ඤය යහත්මින් හදාරන ගතියක් තිබුණද ඌගේ මරණයට බයක් නැහැ. අප්‍රමාදෝ අමතකදම් ප්‍රමාදෝ මච්චිනෝ කරා. අප්‍රමාදෝ කියන ජීවිතේ පුරාම සතියෙන් සම්පජාඤ්ඤයෙන් එහෙම නැත්නම් අනුන්ගේ ගනුදෙනු කොන්තරක් පැත්තක තියලා තමන්ගේ වැඩක් තමන්ගේ ඇහි රූපය දැකලා ආකාම ආස්වාද පහළ වෙන වේලාව එහෙම නැත්නම් බාහිර රූපයක් දැකලා රූප ඡන්ද රූප රාග පහළ වෙන වේලාවල් පාස දැනුමුතුල් වෙනව නැහැ. උපසංහරති කියන විදිහට ඥානයේ මෙහෙවලා කටයුතු කරගන්න පුළුවන් වෙනවනම් මේ වරදොල තේරුම් ගන්න නරකයි එක භාවනාවෙන් තොර හෝ අබෞද්ධ වැඩක් කියලා. ඒක ඒකාන්තයෙන්ම නිස්සරණය නිස්සරණපත් ඉස්ලා ආධිනව දැන ගැනීමට අවශ්‍ය කරන දෙයක්. ඒ කාලකාරාම සූත්‍රයේදී සරුවචනාංශය දේශනා කරනවා ਸਰවඥ වූ මම මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ යම් කිසි කෙනෙක් යම් කිසි දැකීමක් ලැබලා තියෙනවනම් ඇහිීමක් ලැබලා තියෙනවනම් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මුතයක් ලැබලා තියෙනවනම් ඒ සියලුම මම දන්නවා. උන්වහන්සේගේ දේශනා කරන මහ පොළොව හෙල්ලුම් කෑවයි කියලා කියනවා. එහෙනම් උන්වහන්සේ මේ නොදකී ඉඳගත් නොදක නිවන් දැක්ක නෙවෙයි ඒකාන්තේ මාසාද පස්සේ දැක්කා. විශේෂයෙන්ම කුමාර ගීත අපවිදින කාලේ හොඳටම ආස්වාද පක්ෂේ වින්දා. ඒ සවුන්හන්දට කවුරක්වත් ඇවිල්ලා කියන්න විදිහක් නැහැ. ඔබ වහන්සේලා මේ ලද්දා ඉඳලාම කිසිම නරකක් දැක්කේ නැතුව රජසප්ප වින්දලා මේ දුක නොදැක ඇවිල්ලා දුක සත්‍ය අවබෝධ කරගන්න කියලා. උන්වහන්සේ කියන දුක සත්‍ය අවබෝධ කිරීම ඉස්සලාම කොටස තමයි ආස්වාද පක්ෂේ. ඒ නිසා ආස්වාද පක්ෂය අපි හොයාගෙන ගියේ නැති වුණාට එන ආස්වාදයේදී සතිමත් වීම කියන එක අසුභ පැත්තෙන් නම් මරණය පැත්තෙන් මුණ දෙනවා අසුභ පැත්තෙන් නම් මේ මෛත්‍රියෙන් පිහුම් බොහොම දෙනවා කියන සමත ක්‍රම ටික අනිවාර්යයෙන්ම අපිට මේ ඇති වෙන එතන එතන ඇති වෙන්න ආව මේ මානසික අසහනවට උත්තරේ. ඒ උත්තරට ආසාර මේ මේ ප්‍රතිකර්ම තමයි ඒ ආධිනව දැකීම. ආධිනව දැකීම ආස්වාද විශේෂයි අපි කියනවා උන්මත්තක සූත්‍රපත් වෙච්ච කෙනාට නම් ආධිනව දකින්නකොට පිස්සු ඇලෙනවා. තරහ ගන්න බැරි වෙනවා. නමුත් යෝගාවචන අනිවාර්යයෙන්ම ආස්වාද දකින්නත් ඕනේ. ආදීනව දකින්නත් ඕනේ. එතකොට ඔය අවුරුදු 30 40000ක් කරන් ඈත විස්තර කරගෙන යන ආ වූ මානව ප්‍රජාවේ පරිණාමය නැත්නම් මිනිස් හිතකට දරා ගන්න පුළුවන් අතිරික්ත අන්ත දෙක අතර මැද මේ මධ්‍යම ප්‍රතිපදා හොයා ගන්නවා කියන එක අවුරුදු 7කට දවස් 7කට සීමා වෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් ආසාද පැත්ත අතහැරලා හෝ ආධිනව පැත්ත අතහැරලා මේ වැඩේ කරන්න හදනවනම් ඒක කවදාකවත් මේ සරුවචනාංශي වගේ ප්‍රත්‍යක්ෂයට මුහුණ දෙන තාත්වික ධර්මයකට ගැලපෙන්නේ. නිසා මරණය පිළිබඳව මේ කතා කරන පැත්තේදී හුඟක් වටිනවා මේ මරණයට හිත සූදානම් කිරීමක් වගේ අපේ හිතේ පවතින ආ වූ මේ කාම ඡන්දය, කාම රාගය, රූප රාග වගේ දේවල් මුදුවට තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම සඳහාම නැවතත් තුන්වෙනි වතාවක් මතක් කරනවා. ඒකට ව්‍යාපාර කරන්න ඕනේ. ඒකෙන් තමයි ව්‍යාපාර කරන්න ඕනේ. නෑ ඉදිරියලා ජීවිතේ අපිට කොච්චරද මේක ලැබෙනවා ලැබෙන වෙලාවදී ඒක ආහාරයක් කරගන්න ඕනේ. හරියට මලකුණක් සෝන දාලා තියෙන මලකුණක් අපේ භාවනා ජීවිතවලට ආහාර කරගන්න වගේ මේ දෙකදීම සතිමත් වෙනවා නම් ඒ දෙකම දුකක්. ආස්වාදේ කිව්වා දුකක්. අදිනවේ කිව්වා දුකක්. එකම දේ තියෙන්නේ මේ වෙන්වීම. සබ්බේ සංඛාර අනිත්‍ය යදා පඤ්ඤාය පස්සති. අතනින් බිද්දති දුක්ඛෝ ඒ සමංගෝ විසුද්ධිය. ඒ ඒ දේවල් වලින් නිදීමයි ශප. එනවා ඒ හොයාගෙන යාම හෝ ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි. ඒ නිසා අපිට මරණානුසුති පැත්තෙන් ගත්තා සාමාන්‍ය සතිය පැත්තෙන් ගත්තත් යෝගාවචරය විපස්සනා සමාධිය හෝ සමත සමාධිය වදන කොයි කෙනෙක් ගත්තත් ඒ තමන්ගේ ජීවිතයේ මේ දැනට ගිහිල්ලා නතර වෙලා තියෙන හැප්පිලා තියෙන කොහොමද කියලා තේරුම් අරගත්තා නම් ඒ තේරුම් ගැනීමම අනිත් දවසේ ඒ ගැටේ ලිහිමට උත්තරයක් පාටපත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට භාවනාවට ප්‍රශ්න වෙලා තියෙන රාගයේ පැත්තෙන් මේ මරණානුස්සතිය දීපත් කරගන්න පුළුවන් මෙතන රාගයට උත්තරයක් වශයෙන්. යම් කිසි කෙනෙකුට ප්‍රශ්න වෙලා තියෙන ධාතු මනසිකාරයට හිත යන්නේ නැතුව දෙවිය වශයෙන් දකින්න ගතියක් නම් මේ බඩවැල් එළියට ඇවිල්ලා තියෙනවා, ඇටේ එළියට ඇවිල්ලා තියෙනවා. අර සූත්‍රයේ විතරද මේ දත්තට මේ ඔළුවට කියලා වෙන් කර දැන ගැනීමේ හැකියාවෙන් විපස්සනාණින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආස්වාද ආධිනව පැත්තෙන් හෝ තමයි තේරුම් ගන්න පුළුවන් කොහොම හරි මේ මෙතෙක් කල් කරපු භාවනා ඔක්කොම එන්ටෙන් ටෙන්ටෙන් පිළිවෙන්න. අපි කියනවා ප්‍රතිපස්සනාට වැටෙන්න ඕන. එකම කොටසක් අත්කාරී වෙයි. අහවල් දෙක කරලා ඉවරයි. ඒකෙන් මට වැඩක් නැහැ කියන බෑ කරගෙන කරගෙන ආපු වැඩ පිළිවෙල දිගින් දිගට දිගින් දිගටම ඒකටම පොහොර වෙමින් ඒකටම මේ චක්‍රීකරණය වෙනවා. වෙනකොට වෙනකොට වෙනකොට ඒක චිත්තක්ෂණයක් තුළට මේ සේරම පිටු වෙච්ච වෙලාව. මුළු પરම්පරාව පරිණාමයේ චිත්තක්ෂණයට පිළිවෙච්ච වෙලා තමයි මේ මාර්ග ඥාන වශයෙන් සඳහන් කරන්නේ. අපි එකකම් කරන්නේ ඒවා එක එකක් වශයෙන් කොටස් කරගන්න. එකයි ඉතින් එතනදී මේ ਸਰවඥාන්ත වෙන කිසිම ਸਰවඥ මේ සාසුන් වහන්සේනමක් ප්‍රයෝජන ගත්තේ නැති මේ මලකුණින් පුදුමාකාර විස්තරයක් ඇති කරලා තියෙනවා. මේක ඇත්තටම රස විඳින්න පුළුවන් වෙන්නේ හොඳටම විපස්සනා භාවනා කරන කෙනාට විතරයි. අනිත් කෙනාට චින්තාමේ වශයෙන් හෝ සුත්තමේ වශයෙන් දකින්න පුළුවන් විපස්සනා භාවනා කරන කෙනාට ප්‍රත්‍යක්ෂ වශයෙන්. හොඳට දැක් ගන්න පුළුවන් ඔහු ඒ නිසා සාමාන්‍ය ප්‍රකාශ කරන්නේ තමන්ගේ මරණයට කල්ැතුම සම්බන්ධ වෙලා ඉන්නේ. තමන්ගේ ආමංගල්‍ය කටයුතු කල්ැතුම සම්බන්ධ වෙලා ඉන්නේ. නිසා තමන්ගේ ආමංගල්‍ය එනකොට ඒකේ කිසි අලුත් ගතියක් නැහැ. තබකොල ගතියක් නැහැ හොඳට දන්න දෙයක්. ඒ නිසා අපිට මරණයක් දැක්කත් ඒ තමන්ගේ මනට සම්බන්ධ කරගන්නවා ජීවිත අවසානයේත් වෙච්ච මරණය දැක්කත් ඒ ඒ වෙලාවේ ඇති වෙන චිත්තක්ෂණ වශයෙන් ඇති වෙන මරණයට සම්බන්ධ කරගන්නවා සම්බන්ධ කරගන්න නිසා ඔය නිතරම අප්‍රමාදව ගත කරනවා. මේ අප්‍රමාද පදේ තමයි ඒ පුද්ගලයාගේ මේ අමරණීය පදයට හේතු වෙන. ඒ නිසා සියලු දෙනාටම මේ සාකච්ඡා කරපු ධර්ම කොටස් වල ඇති කරුණ නිසා තම තමන්ගේ අත්දැකීම් ඇති වෙච්ච ඒ අත්දැකීම් වල සාරය නිසා පුළුවන් තරම් එළඹ සිටි කීයකින් අප්‍රමාදීව ගත කරලා ජීවිතේ ජීවත් කරගන්න ලැබේවා ඒ විදිහ සාර්ථක ජීවිතයක් අවසාන ලැබෙන මරණය කිසිම බයකින් පැකිලීමකින් තොරව සාර්ථක මරණයක් වාටපත් කර ගැනීමටත් මේ කායනපසනාවේ ප්‍රධාන මේ කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නියමිත ධර්ම කොටස මෙතන සමාප්ත. එත්තාවතාච අම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නෝදන්තු සබ්බ සම්ප්‍රාප්ති සිද්ධියා එත්තාවතාච අම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානෝදන්තු සබ්බ සම්ප්‍රාප්ති සිද්ධියා එත්තාවතාජං අම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං තබ්බේ සත්තාං හෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ආකාරතාජ බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තාජ බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤ